ඒකයි අපි මේ දේශනා මාලාවේ අතිකාවතක් විදිහට අපේ සමාජය තුළ නිවැරදිව ස්ථාපිත වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්නේ නිබඳවම. ඉතින් ඒ නිසාවෙන්ම අපි හොඳින් අපේ ජීවිතය નિවැරදි කරගෙන මේ සසර ජීවිතය සූපපත් කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ. අපි මේ දිනේ මේ සතියේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුළ සාකච්ඡා කරමින් ඉන්නේ නිරෝධානුපස්සනාව පිළිබඳවයි. දින 3ක් තිස්සේ පිළිබඳ අපි දේශනා ශ්‍රවණය කළා. දැන් ඊයේ දවසේ මේ පිළිබඳ ඔබ හැම දිනාටම ඇති වෙලා තිබ ගැටලු निराකරණය කරගත්තා. ඒ හැම දෙයකින්ම පස්සේ අද මේක අපි එක්තරා කතිකාවක් වඩපත් කරගන්න සූදානම් කරගන්නයි කුමක් කරන්න ඕනද කියලායි සාකච්ඡා කරන්නේ. සමාජය තුළ නිබඳව සම්මතයක් ගොඩනැගෙන්න ඕනේ. මොකක්ද අපි මේ ධර්මයේ තුල ඉන්න අය විසින් කළ යුත්තේ කියලා. සාමාන්‍ය ජීවිතයේ එහෙම අපි අතර යම්කිසි සම්මුතියක් ගොඩනැගෙනවා නම් එකිනෙකා එකිනෙකා ගැටලු පිළිබඳව සාකච්ඡා කරද්දී අපි දන්නවා හැම වෙලේම තියෙන දුක් මොන හරි තියෙනවා නම් ජීවිතේක කෙනෙක්ගේ කොතනක හරි මොනවා හරි කාරණාවක් හින්දා දුකක් ඇති වෙන දුකක් නැති කරගන්න පුළුවන්කමක් නැත්තම් ඒ ඇති වෙන දුක නැති කරගන්න පුළුවන්කමක් නැති වෙන්න හේතුව හිතින අනාත්ම ලක්ෂණය මේ සංස්කාරයන්ගේ තියෙන. නමුත් ඒක තමයි ගැඹුරු බවට පත් වෙන්නේ. ඒක ආත්ම කරගන්න පුළුවන්කම තිබුණා නම් පැහැදිලිවම අපිට යන්තම් කොතනකල් දුකක් එනකොට ඊළඟ මාත්‍රය වෙනකොට ඒ දුක නැති කරගන්න. මොකද කිසි කෙනෙක් දුක් වේදනාවලට කැමති නැහැ. එතකොට බෞද්ධත්වයේ ඉන්න රටක් විදිහට බෞද්ධ අයගෙන් පිරිච්ච රටක් විදිහට අපි බලන්න ඕනේ බෞද්ධ ධර්මයට අනුකූල කතාවක්ද අපි තුල තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැනට අපි ගැටලු විසඳා ගැනීම සඳහා අපි අතර නොයේකුත් කතා බහක් ඇති වෙනවා. ගැටලුවක් ඇති වුණාම තමයි වැඩිපුරම කතාවන් ඇති වෙන්නේත් ඒ ගැටලු මූලික කරගෙන එතකොට ඒවා විසඳ ගන්න තමයි වැඩියෙන්ම උත්සාහ කරන්නේත් හැම වෙලෙම කවුරු හරි දෙන්න තුන් දෙනා හම්බුනහම දෙන්න තුන් දෙනා හම්බුනහම කතා කරන්නේ තුඟක් වෙලා හිතවත් කෙනෙක් හම්බෙච්ච ගමන් කතා කරන්නේ තමන්ගේ ගැටලුව පිළිබඳව. මේ ගැටලු විසඳ ගන්න බැරි නම් යම් විදිහකින් ඒ කියන්නේ දුක් එනවා එක දිගට එක දිගට Tamanට කායික හෝ මානසික දුක් ඇති වෙනකොට ඒ ගැටලුව විසඳ ගන්න බැරි නම් පැහැදිලිවම ලොකු ප්‍රශ්නයක් ලොකු අසරණකමක් දැනෙනවා සහ ඒ ගැන ගොඩක් කතා කරනවා. එතකොට මේක තමයි निराවුල් කරගත යුතුව තියෙන්නේ මේ කතාව හරිද කියන එක. දැන් අපි දන්නවා මේ වෙනකොට සාමාන්‍ය ජීවිතයේ අපි කවුරු හරි උදාහරණයක් ගත්තොත් එහෙනම් කවුරු හරි කෙනෙක් අපිට බැන්න නම් ඒක ගැටලුවක් බවට පත් වෙනවා. එතකොට මේ ගැටලුව කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ අපේ సంతානයේ. මොකද මේ බැනපේකින් දැක ඉවසා දරා ගන්න බැරි දුකක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් අනිත් පැත්තට බැන ගන්න බැරි නම් ලොකු පීඩනයක් ඇති වෙනවා. අනිත් පැත්තට බයින්න පුළුවන් නම් හුඟක් අය බැනලා දානවා. එතකොට එහෙම බැන ගන්න මොන හරි හේතුවක් උඩ බැරි වුණොත් එහෙම ඒ පිළිබඳ තියෙන පීඩනය අයින් කරගන්න බැරුව එක සමහරට ප්‍රබල කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් අවස්ථාවක් නැති වුණා වෙන්න පුළුවන් පීඩනය අයින් කරගන්න බැරුව නොයෙකුත් වෙනත් ක්‍රියාමාර්ග වලට යනවා ඉතින් ඊට පස්සේ අපි එකිනෙකා හම්බෙලා කතා කරන්නේ මට මේ අහවල විතර බැන්නා දැන් මම මොකද කරන්නේ ඒකට මෙන්න මේ විදිහට නඩුවක් දාන්න ඕනේ මේ විදිහට නැත්තම් පරිගණක කටයුතු කරන්න ඕනේ මේ වගේ තියෙන ඔයෙකුත් දෙන්න දෙන්න අතරේ ඇති වෙන මේ වගේ කතා බහක් ඊට වැඩි එහා ගිය ඇත්ත හේතුව තමයි කෙනෙක් අපිට බලනකොට ඇති වෙන්නේ ඒ ඒ තමන්ගේ අතුලාන්තයෙන් ඇති වෙන දුකට හේතුව ප්‍රියවචන කෙරෙහි අපිට ඇතිවෙච්ච තණ්හාව. එතකොට ඒක ගැන කවුරුත් කතා කරනවද? අපේ සමාජයේ කතාවක් තියෙනවද එහෙම? ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාවෙන්දයි අපිට මේ දුක් ඇති වුනේ. අහවලා බැන්නාම මට දුක් ඇති වෙච්ච එක නවත්ත ගන්න මට මේ විදිහට ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව අයින් කරගත්තා නම් ඒ බැනුම් කියන ඒවා මට නිදහසේ ඉන්න පුළුවන් කියලා එහෙම සාකච්ඡාවක් එහෙම ධර්ම සාකච්ඡාවක් කතිකාවතක් විදිහට යනවද මේ අපේ අතර ඒ වගේ ඒ වගේ සාකච්ඡාවක් සිද්ධ වෙනවද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ ඒ අපි බලන්න ඕනේ ඒක තමයි ඇති කරගත යුත්තේ ඉතින් ධර්මය දන්න අය ධර්මය අහලා මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද නිරෝධානුපස්සනාව කියන තැන අපි ඉගෙන ගත්තා හොඳට. මේ අපේ තුලින්ම මේ Nirodha ඇති කරගන්න පුළුවන් බව Nirodhana Nirodhanupasanam bhaventu samudang pajhati කියලායි අපි ආරම්භ කරේ මේ ඒ Nirodhanupassanaව ගැන සාකච්ඡා කරද්දී තණ්හාව නැති කරගන්නවා කියන එක. සමුදය කියන්නේ තණ්හාව. එතකොට තණ්හාවේ නිරෝධයක් ඇත තණ්හාව නැති කිරීමක් ඇත. ඒ පිළිබඳව නිබඳව අපේ සිත්වල ඇති වෙන්න ඕන අදහසක් තණ්හාව නැති කරගන්න පුළුවන් කියලා. තණ්හාව නැති කරගන්න පුළුවන් කියන අදහස අපේ චිත්තසංතානවල ඇති වෙන්නත් ඕන දුක් ඇති වෙන්නේ තණ්හාව හින්දායි කියලා අදහසක් හැඟීමක් ඇති වෙන්න ඕනේ ඒක නිබඳව නිරතුරුව නොයේකුත් අවස්ථාවල අපේ මේ ඇති කරගත් අපි මේ සතියෙම කතා කරගත්ත කාරණාව ප්‍රායෝගික යෙදීමක තියෙන්න ඕනේ. බලන්න වෙනත් ආකාරයක දුක් ඇති වෙන අවස්ථාත් තියෙනවා පින්නත් මේ බෞද්ධත්ව විදිහට අපි නිවැරදි තැන ඉන්නවද කියලා චුට්ටක් බලන්න. සමහර විට ගෙවල් වල නොයෙකුත් කරදර එනවා එකම පවුලේ අයට එකවර කරදර ගොඩක් එනවා එක පැත්තකින් දෙපැත්තකින් තුන් පැත්තකින් කොයි පැත්තට හැරුණත් එක කාලයක් වෙනවා ප්‍රශ්න විසඳ ගන්න බැරි නොයෙකුත් ව්‍යසන සිද්ධ වෙන සහ කරදරකාරී තත්ත්වයන් පීඩන ඔක්කොම එකවර එන අවස්ථා එනවා. ඒ වගේ වෙලාවලවක්වත් අඩුම ගානේ මේවා නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ මෙහෙම එක දිගට කරදර එනවා නම් ඒ එක දිගට කරදර එන්න හේතුවක් විදිහට කිසිම පැත්තකින් විසඳ ගන්න බැරි මට්ටමකට පේනවනම් එක පැත්තක් විසඳනකොට තවත් පැත්තක් කඩාගෙන යනවා අනිත් පැත්ත විසඳනකොට තවත් පැත්තක් කඩාගෙන යනවා එහෙම කොයි හිර වෙලා ඒ ඒ වගේම කාලය ඇතුළත තව ස්වභාවික ව්‍යසනත් ඇති වෙන ස්වභාවයන් තියෙන තමන්ගේ ජීවිතේ නිකන් මොකක් හරි ග්‍රහණයකට ලක් වෙලා යනවා වගේ දැනෙන ගානට එනකම් පීඩන ඇති වෙන අවස්ථා තියෙනවා. ඒතර මේ වගේ එක දිගට කරදර ආවොත් ධර්මානුකූලව කෙනෙක්ගේ විනිශ්චය විය යුත්තේ මේක කර්මය කියලායි. ඉතින් ඒ කතාව නම් සමාජයේ සාමාන්‍යයෙන් තියෙන ඔක කර්මයක් වෙන්න ඇති කර්මයක් වෙන්න ඇති කියලා කතාව තියෙනවා. නමුත් මේ තියෙන කර්මයක් වෙන්න ඇති කියලා තියෙන කතාවට වඩා මේකත් එක්ක මේකේ විසඳුම විදිහට ඒ අපේ මනසින්මයි එන්නේ ධර්මානුකූල විසඳුම අපේ සමාජයේ කතිකාවක් විදිහට යනවද ධර්මානුකූල විසඳුම මොකක්ද ධර්මානුකූල විසඳුම කර්මය කර්මය කියන එකට හේතුව. කර්මය නැති කරන්න පුළුවන්ද? දැන් අපේ එහෙම එක දිගට ගමක ගෙදරකට කරදර આવොත් හුඟක් බෞද්ධ උපාසක අම්මලා විශේෂයෙන් ඒ ගෙදරට ගිහිල්ලා කියන්නේ මෙහෙමයි ඔක මේ මේ හවල් අපල කාලයක් ඇවිල්ලා තියෙන්නේ මේකට මේ වගේ ප්‍රතිකාරය දන්න ඕනේ මේකට අහවල් තැනට ගිහිල්ලා බලන්න අහවල් අහවල් දේවල් කරන්න අහවල් පූජාවල් දෙන්න කියලා ඔය ඉවරක් නැතුව එහෙම නැත්නම් ශාස්ත්‍ර බලන්න, පේන අහන්න, අඳුම් බලන්න යන්න මුදු දාන්න යන්ත්‍ර එල්ල ගන්න මේ වගේ දේවල් තමයි කියන්නේ. එතකොට ඒ Nirodhayද කියලා බලන්න ඕනේ. කර්මයේ Nirodhayak තියෙනවා. කර්මයක් නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර ධර්මය ගැන අවබෝධ තියන අය එතෙන්ට වැටෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරා අතීත කර්ම වේග නැති කරගන්න නම් මේ ජීවිතේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා. ඔන්න ඔය විදිහට චිත්තචෛසිකයන්ගේ සංවර බව ඇති වෙන විදිහට කය භාවිතා කිරීම වගේම වචන භාවිතා කිරීම සිල් රැකීම ඊළඟට තමන්ගේ සිත ඊ타මත්ම ප්‍රබල කුසල්සිත ඇති වෙන විදිහට සමාධිය වර්ධනය කර ගැනීම ඊළඟට ප්‍රඥා කරගෙන විදර්ශනා භාවනා සිද්ධ කිරීම. ඒතර පංචශීලය රැකීමේදී පවා මේවා යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට සම්පූර්ණ වෙනවා. එහෙනම් ගැටලුකාරී තත්ත්වයක් නැති වෙනකොට සමාජයේ අපේ බෞද්ධ සමාජය තුළ කතාවක් යන්න ඕනේ. කතිකාවතක් ගොඩනැගෙන්න ඕනේ. ඒ මොකක්ද මේ කරදරකාරී තත්ත්වයන් වලදී අපි ඔක්කොමලා ඒ කරදරකාරී තත්ත්වයන් උදා වෙලා තියෙන අයට කියන්නට ඕනේ පන්සිල් රකින්න කියලා. හරි? එතකොට භාවනා කරන්න කියලා. දැන් ඔන්න එකක් නම් තියෙනවා බෝධි පූජා තියන්න කියලා නම් තියෙනවා බෝධි පූජා තියන්න. බෝධි පූජා තියන්න කිව්වහම මෙතනත් බලන්න අපිට තියෙන මේ වැරද්ද මේකට තෙල් ಜಾති 9යි මල් ಜಾති 9යි තව මොනවද ලොකු ලයිස්තුවක් තියෙනවා මෙතන දේව පූජාවක් සම්පූර්ණේ කරන්නේ. බෝධි පූජාවක් නිවැරදි ආකාරයට සිද්ධ කරන්න නම් එතෙන්ට ගිහිලා පන්සිල් සමාදන් වෙන්න ඕනේ, බුද්ධ වන්දනාව හරියට කරන්න ඕනේ, බුද්ධ පූජාවක් සිද්ධ කරන්න ඕනේ, සත්‍යක්‍රියාවක් කරන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඊටාම හොඳයි. කුමක්ද සත්‍යයක් ක්‍රියාව කරන්න පුළුවන්කම තියෙන්න ඕන මම කරගත්ත මම નિවරදිව ජීවත් වුණා මම කියන මම මේ ආකාරයට සිල් රැකලා තියෙනවා මම මේ ආකාරයට ගුණවත්ව ජීවත් වෙලා තියෙනවා එතකොට මගේ ජීවිතය මම මෙන්න මේ වගේ සත්‍යවාදීව කටයුතු කරලා තියෙනවා ඒ සත්‍යානුභාව බලයෙන් කියලා තමන්ට අදිෂ්ඨානයක් ගන්න තමන්ට වීරයක් ගන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ මේ කියන බෝධි පූජාව හරියට කරනම් බුදුරජාණන් වහන්සේ අපේර තියාගෙන මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් විදිහට මම මෙච්චර මෙච්චර හොඳට ධර්මයේ භාවිතා කරලා තියෙනවා මේ අනුව කටයුතු කරලා තියෙනවා කියලා තමන්ට තනියම සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඒක සත්‍යක්‍රියාමය වශයෙන් මේ බෝධි පූජාව කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් කිසියම් ආකාරයෙන් සිල් රකින්න නැතුව ගුණවන්ත නැතුව අන් අයට කරදර වෙන ආකාරයට නොයෙකුත් හිරියර වෙන ආකාරයට හැසිරීලා අවසානයේදී කරදරකාරී තත්ත්වයන් වලටපත් වුනහම ඒත් අර කරදර කුහකකම් ඊර්ෂියාකම් මොකක්වත් නවත්තන්නේ නැතුව බෝධි පූජාව විතර කරන්න නැති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් සමහර අය මම දැකලා තියෙනවා බණ අහන්න එහෙමත් ඉඳ ගන්නවා බණ අහන්න ඉඳගෙන පන්සිල් සමාදන් වෙන වෙලාවෙම මధుර මරණ අවස්ථා තියෙනවා. කියන්නේ කිසියම් චේතනාවකින් Taman ඒක කිසිදයක් දැනගෙන කරන ඒවා නෙවෙයි. ඒවා වළක්වා ගන්න උත්සාහයක් නැහැ. ඉතින් එහෙම වුණාම හරියන්නේ නැහැ. ඒ සමාජයේ අපි හැම කෙනෙක්ම දුකක් එනකොට ඒ දුකට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට කොහොමද මම මේකට මුණ දෙන්නේ කියන එක පිළිබඳ කතාවක් ඇති වෙන්න ඕනේ. බලන්න අපි අපි ඒ වගේ කතිකාවතක් නිර්මාණය කරගන්න බෞද්ධ උත්සාහ දරනකොට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා කොච්චර අනිත් එක එහෙම මේ පොඩි පොඩි තැන්වලදී මානසික தත්වයට එන්නවා නම් මේ තියෙන ධර්මය. එතකොට ඒ ධර්මයට අනුව ධර්ම කතිකාවතක් සකස් විය යුතුව තියෙනවා සමාජයේ. ඒක කොයි විදිහටද වෙන්නේ කියලා බලන්න තව අපිට උදාහරණ කිහිපයක් ගන්න පුළුවන්. ඒක කොච්චර මේ මානසිකත්ව දියුණු කරගන්න පුළුවන්ද කියලා නිවන දක්වාම තමන්ගේ මග හෙලිපෙහෙලි කරගන්න කොච්චර දියුණු කරගන්න පුළුවන්ද කියලා අපිට මේ වගේ උදාහරණකින් මේ වගේ සිද්ධියකදී ඇයි අපි මේ දේ මෙතරකල් නොකරේ කියලා හිතෙනවා අපි මේක ඉස්මතු කරගන්නකොට. කායික වේදනාවක් නැති වෙන එක කායික දුක් කායික දුක් වේදනා ඇති වෙලා ඒවා වළක්ව ගන්න බැරි වෙනකොට අඩුම ගානේ මේ කකුලක් අකුලගෙන ඉඳලා දිගාරිනකොට පවා වෙනත් කැක්කුම් ස්වභාවයක් ඇති වෙනකොට පවා මේකට හේතුව බුදුජාන් වහන්සේ දේශනා කරේ දුකට හේතුව තණ්හාව කියලයි එහෙනම් මේකට හේතුව තණ්හාවද කියන එක ගැන අහවුවහමත් දැන් මම මේක කියනකොටත් මේ පින්නන්ත ආයත එකපාරට මම අහනවා නමාගෙන ඉන්න කකුලර දෙන්නේ තණ්හාවෙන්දද තුවාලයක් හදුනහම රිදෙන්න තණ්හාවෙන් තද. ම්ම් කායික වේදනා මොන හරි බඩගිනි වෙන්නේ, දාඩිය දාන්නේ, පිපාසාව ඇති වෙන්නේ මේ වගේ මේ දේවල් තණ්හාවට සම්බන්ධයක් තියනවාද? කියලා අහුව තුඟක් කට්ටිය කියන්නේ නෑ හාමුදුරනේ එහෙම වෙන්න බෑනේ. තණ්හාව නැති වුණත් ඒ රිදෙනේවා රිදෙනවනේ කියලා. ඒක තමයි කියන්නේ එතනදී අපි දැනගත යුතු කාරණාව තමයි මේ දේවලුත් ඇත්තටම තණ්හාවට හේතු වෙන බව. ඒ මොකද ගිය භවයකදී අපි කොයි වෙලාවෙ හරි මරණින් මරණයටපත් වෙන වෙලාව වෙනකොට මේ භවය සකස් වෙන්න මෙවැනි පීඩාකාරී තත්වයක් තියෙන දාඩිය දාන රිදෙන බඩගිනි වෙන පිපාසා වෙන හොදන්න ඕනේ නිදි කරවන්න ඕනේ පිරිසිදු කරන්න ඕනේ කායික දුක චක්කු සෝත ගාන ඒ වගේ හැම ඉන්ද්‍රියකම තියෙන චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවයා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග ආදී වශයෙන් නොයේකුත් රෝග පීඩාවන් හින්දා දුක් ඇති වෙන හයියෙන් කොහරි වද්ද ගන්නවක්වත් පුළුවන් කමක් නැතුව පරිස්සම් කරගන්න ඕනේ. මේ හැම පොඩ්ඩක් හරි ටිකක් වැඩිපුර කැපුණොත් මරණයට පවාපත් වෙන්න පුළුවන් විදිහට මේ හම්බෙලා තියෙන ලේ ටික හලා ගන්න නැතුව අවුරුදු ගාණක් පරිසම් කරගෙන ජීවත් වෙන්න වෙලා තියෙන බොහෝ දුක් සහිත ශරීරයක් ලැබිලා තියෙන්නේ ගිය භවයේ මේ ශරීරවලට සහ වස්තුවලට තියෙන තණ්හාව මරණාසන්න මොහොත වෙනකොට ඉවර කරගන්න බැරි වෙච්ච හින්දා. එහෙනම් දැන් රිදෙනකොට අපි හරි මානසිකාරයක් ඇති කරගත්තා නම් දැන් රිදෙනකොට මේ ශරීරයේ දුක් වේදනා ඇති වෙන හැම නිමේෂයකම දැනෙන්න ඕන මට තණ්හාව ඉවර කරගන්න බැරි වෙච්ච හින්දානේ මම මේ දුක් විඳින්නේ කියලා. තණ්හාව ඉවර කරගන්න බැරි වෙච්ච හින්දානේ දුක් විඳින්නේ කියලා. එතකොට ඒත් එක්කම වර්තමානයේ තියෙන තණ්හාව ගැනත් අපිට අදහසක් ඇති වෙන්න ඕන. පින්නත් මේ මේක එක pore-ක් වෙලා තියෙන මේ ලෝකය කියලා කියන්නේ. Tamanට අවශ්‍ය කරන ඒවා ඒක රාශි කරගන්න හැමෝම ලොකු pore-ක් අල්ලනවා. ඉවරක් නැතිව අනුන්ගේ දේවල් දැහැ ගන්නත්, Tamanගේ ළඟ තියෙන දේවල් රැක ගන්න මසුරුකම ඇති කරගෙන කවුරුවත් දැහැගනී කියලා බයෙන් මේ විදිහට ඊ타මත්ම ප්‍රබලව මේ pore යෙදිලා ඉන්න මේ මිනිස්සු අතරේ මෙයා දැකලා ඇති ඒ කිසි දෙයක අවශ්‍යතාවයක් නැතුව ඒව හැම දෙයක්ම ඔහි යන්න යන පැත්තකට ගිය දේ කියලා තනි වෙලා ඉන්න බෝසත්වරු ඒ වගේම තාපසවරු වගේ ඉන්න මුනිවරයෝ මෙයා දැකලා ඇති අදටත් සමාජයේ බොහෝ තරුණ අය සමහරවිට මේ මේ බෝසත් චරිතය මේ බෝධිසත්ව චරිතය ඒ වගේම තපස් චරිත විතරක් නෙවෙයි මේ ශාසනය පැවිදි වෙලා ගොඩාක් දේවල් සියලු දේ අතහැරලා දාලා ಗುಣ පුරන පිළිවෙත් පුරන බොහෝ දෙනා දැකලා තියෙනවා. ඉතින් එවැනි උත්තරමයන්න් වහන්සේලා එවැනි දේවල් කරන්නේ මේ මේක තේරිලා තමයි. මේ තණ්හාව කියන එක බලන්ඩ යමක් නොදක ඉන්න නොදක ඉන්න සිද්ධ වෙනකොට යමක් අහපු දෙයක් අතීතයේ අතීතයේ දැකපු දෙයක් දැක ඉන්න සිද්ධ වෙනකොට ඒ වගේම අතීතයේ අහපු දෙයක් නොඅසා ඉන්න සිද්ධ වෙනකොට අතීතයේ විඳපු දෙයක් නොවිඳ ඉඳ සිද්ධ වෙනකොට ඒ කියන්නේ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් තමන්ට තීව්‍ර කටුක මාරාන්තික දුක් ඇති වෙනවා නම් දැන් දරන්න බැරි තරම් තීව්‍ර වෙච්ච කටුක වෙච්ච මාරාන්තික කියන්නේ අපහසුතාවය මේ අත්තන්ට දැන් ලැබි තමන්ගේ දරුවෙක් දකින්න නැත්තම් ටික දවසක් ඒ වගේ මහා දුක් ඇති වෙනවා එවැනි ඇති වෙන දුක් එක මේ ඉල්ලන ගතියක් තියෙනවා කොහොම හරි බලන්න කොහොම හරි බලන්න කොහොම හරි අහන්න කොහොම හරි විඳින්න කියලා එන්න ඒ දුක් ඇති වෙන ස්වභාවයේ තියෙන ඉල්ලීමක් තමන්ගේ సంతාණයෙන් එනවනම් අහවල් රූප නැතුව මට බෑ ශබ්ද නැතුව මට බෑ ගන්ධ නැතුව මට බෑ රස නැතුව මට බෑ ස්පර්ශ නැතුව මට බෑ කියලා එහෙම තණ්හාවක් එනවා නම් අන්න ඒ තණ්හාව ඒ එහෙම හැඟීමක් එනවනේ. ඒකට කියනවා තණ්හාව කියලා. එහෙනම් අදත් සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැතුව ඉන්න බෑ කියලා අපි කියනවා නම් අන්න ඒ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ තුළ තණ්හාව. ඒ තණ්හාව තමයි ඊළඟ භවයේ සකස් කරන්නේ. එහෙනම් ඒක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකයේ තියෙන කිසිම කිසි දෙයක් පිළිබඳව මාත්‍රීය තණ්හාවක් නැති තත්වයටපත් වුනොත් යම් කිසි කෙනෙක් ආය නැවත ඉදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි නිරෝධය කියලා කියන්නේ. එහෙනම් ඒක නිරෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක දැනෙන්න ඕනේ පින්නත් නේ අපිට කායික දුක් ඇති වෙනකොට ඒක දැනෙන්න ඕනේ. අපි අතරේ කතා බහක් ඇති වෙන්න ඕනේ මෙන්න මේක. මේ තණ්හාව නැති කරා නම් මේ දුක් නෑනේ. තණ්හාව නැති කරා නම් මේ දුක් නෑනේ. තණ්හාව නැති කරා නම් මේ දුක් නෑනේ කියන කතාව බෞද්ධ අතරේ නිබඳව තණ්හාව කියන එක හඳුනාගන්න, තණ්හාව කියන එක නැතිකරන්න පුළුවන් හැකියාවක් අපි හැමෝටම තියෙන්න ඕනේ. ඒක තමයි මේ කතාව නිබඳව පැතිරිලා යන්න ඕන අපි හැමෝම බලන්න ඕනේ. තමන්ගේ ඉන්න තැන ඉඳලා සියලු දෙනාට මේ කතාව පුරුදු කරන්න සමාජයේ කතිකාවතක් බවට පත් වෙන්න නීතිමය වශයෙන් හෝ නැත්නම් නීතිමය නැති වශයෙන් ධර්ම කතිකාවතක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ කතිකාව අපි තුල ඇති වෙන මේ කතාව ධර්ම කතිකාවතක් බවට පත් කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ ඒ ඒ අනුකූලව කටයුතු කරොත්. ඉතින් මේ සඳහා අපේ රට කියන්නේ ධර්මද්වීපයක් කියලා අපි කියන්නේ. ඒ වගේ මේක බුදුරජාන් වහන්සේගේ ධර්මයට මහා විශාල වශයෙන් අනුග්‍රහය දක්වන ධර්මයට අනුග්‍රහ දැකිය යුතුයි කියලා නීතිමය වශයෙන් අපේ රටේ ව්‍යවස්ථාවල සඳහන් වෙලා තියෙන බුදු ධර්මයට මූලිකත්වය කරගත යුතුයි කියලා එහෙම සඳහන් වෙලා තියෙන ව්‍යවස්ථාවක් සහිත රටක් අපි. එතකොට අපි මේ සඳහා මොකක්ද කරන්නේ කියන එක මෙවැනි යහපත් දේවල් තමන්ගේ సంతානවල තියෙන තණ්හාව අයින් කර ගැනීම සඳහා මොනවා හරි වැඩපිළිවෙලක් කතාවක් ඇති වෙලා නැති හැටි නිසාවෙන් මේ රට යන අත කොයි පැත්තටද කියලා කාටත් හොඳටම තේරෙනවා. ඒ මොකද කාටත් හොඳටම තේරෙන්නේ වැඩිපුර මිනිස්සු තුල දවසින් දවස දවසින් දවස මොහොතින් මොහොත මොහොතින් මොහොත තණ්හාවම ඇති වෙලා තියෙන වග හොඳට තේරෙන්න ඕන තණ්හාව වර්ධනය වෙන හැටි. මහා රණ්ඩු ඇති වෙනවා, මහා බලු පොර වගේ පොරවල් එක එක පොර කෑම් සිද්ධ වෙනවා. ඒ වගේම බහිම්බස් වීම, ඇනකොටා ගැනීම, ඒ වගේම යටින් අරගෙන යන වැඩපිළිවෙළවල් ඊටාම මනුස්සකමක්වත් නැති මනුස්සකමටත් වැඩිය පල්ලෙහා තියෙන අමනුස්සකම් තියෙන තත්වයකටපත් වෙලා තියෙන මේ සමාජය තුළ ඒ පත්වීමට හේතුව Taman තුල තියෙන මේ තණ්හාවයි කියන එක මේ මේ ධර්මද්වීපයේ ඉඳලා එක දවසක්වත් හිතිච්ච නැති අය. එක දවසක්වත් මම මේ දුක් විඳින්නේ තණ්හාවෙන් හින්දා කියලා හිතිච්ච නැති. මම කියන්නේ කියපු නැති යන්නේ. පාසල් යන කාලේ හරි මේක කියන්න ඇති. තමන් මොනවා හරි ඉගෙන ගන්න කාලේ විභාගයට හරි දුකට හේතුව තණ්හාවයි කියලා කියලා ඇති. නමුත් එහෙම එක සැරයක්වත් හිතෙච්ච නැති මිනිස්සු කොච්චර මේ ලක්දිව වෙන තුල ඉන්නවද? ඒකට හේතුව මෙන්න මේ කියන කතිකාව ඇති උනේ නැතිකම. ඉතින් ඒකින්ද මේ සමාජය තුළ අපි හැමෝටම වගකීමක් දෙන. තමන් ගුරුවරයෙක් නම් ඒ යම් කිසි පන්තියක් බාර ඉන්නවා නම් ඒ ළමයි තුලට මෙවැනි අදහස් ඇතිකරන මේ මේක මේ තියෙන තණ්හාව කියන එක තමන් විදුහල්පතිවරයෙක් නම් ඒ ගුරුවරු තුළ තමන් කොතන හරි නායකත්වයක් දරනවා නම් අපි හැමදාම මතක් කරනවා මේ නායකත්වයන් දරන ස්ථානයේ අපිට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ නායකත්වය තුළ තමන්ගේ යටතේ ඉන්න වැඩිමහත් පිරිසකට මේ කාරණාව ඉස්මතු කරලා මේ කාරණාව තුලින් තමන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්නවා වගේම තමන්ගේ පැත්තටත් මේ කාරණාව යොදාගෙන අනිත් අයට මේ කාරණාව කතිකාවක් විදිහට සකස් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපේ තුලින් නිර්මාණය කරගන්න ඕනේ. එහෙම නිර්මාණය කරගත්තොත් තමයි මේ රට ධාර්මික රටක් බවට පත් වෙන පිඹුරුපත් සකස් වෙන්නේ. ඒක කතාවෙන් කතාව කතාවෙන් කතාව පුද්ගලයාගෙන් පුද්ගලයා පුද්ගලයාගෙන් පුද්ගලයා මේ ප්‍රචාරය සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපි දැක්කේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ චරිත වික්‍රේ චාරිකම් භවජන හිතාය භවජන සුඛාය කියලා එකමග දෙන්නෙක් යන්න එපා කියන බව පවා. ඉතින් මේ මොකද මේ මේත් එක්ක ලැබෙන විසඳුම අතිමහත් වූ විසඳුමක් වෙනත් නේ මේ තුලින් තමයි අපි මේ කතා කරන කාරණාව තුළින් තමයි ඇත්තටම නිවැරදි සරණාගමනය පව ඇති වෙන්නේ. අපි ඒක පැහැදිලි කරගමු කොහොමද නිවැරදි සරණාගමණයට මේ කියන කාරණාව හේතු වෙන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරගමු. මොහොතකට හිතනද මට කවුරු හරි බයින හින්දා කවුරු හරි මගේ මට ප්‍රිය කෙනෙක් බනිනවා. ප්‍රිය කෙනෙක් බයිනකොට මට දුක් ඇති වෙනවා. දැන් මේ දුක් නැති කරගන්න නම් මං දැන් ඒ වගේ වෙලාවට බොහෝ දෙනා ඉතින් අඬනවා වැළපෙනවා මෙයාගෙන් මට දොස් අහන්න වෙනවා කියලා දැන් මේක නැති කරගන්න නම් මෙයාට වෙන්නේ එක දිගටම මේ ප්‍රිය කෙනා හොයාගෙන ගිහිල්ලා මේ බයින්ඩ හේතුව මේ බැනීම නැති කරලා ප්‍රිය වචන ගන්න ඕන කොහොම හරි කරලා. ඉතින් මේ ප්‍රිය වචන ගන්න බැරි වුණොත් යම් හේකින් මොහොතකට හිතන්න ඒ ප්‍රිය වචන ගන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ තැනත්තාට දිගටම දුකෙන් ඉඳ වෙනවා. ඒතර දිගටම දුකෙන් ඉඳ වෙනවා කියන එකේ තේරුම එයාට එයාගේ ප්‍රශ්නේ සඳහන් බෑ කියන එක. ඒ දැන් අර පැත්තෙන් දිගටම ප්‍රයෝජන එන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නේ සඳහන් ක්‍රමයක් නැහැ. ප්‍රශ්නේ සඳහන් ක්‍රමයක් නැතුවට අසරණ වෙනවා. කාගේ හරි නරක ක්‍රියා එක දිගට සිද්ධ වුණොත් අපි අසරණ වෙනවා. එතකොට ඒ වගේ අපි අකමැති දේවල් සිද්ධ වුණොත් අපේ ඉන්ද්‍රියන් වලට එක දිගට අපේ අපි අකමැති දේවල් එන්න පටන් ගත්තොත් කැමැති දේවල් කෙරෙහි තියෙන තණ්හාව හින්දායි මේ සිද්ධ වෙන්නේ ලොකු දුක් ඇති වෙනවා. එතකොට සමහර අයට ඒ දුක් දරාගෙන බැලුවා දැන් මරණයක් එහෙම වුණාම ආපහු ගන්න බෑ. ඒකින්ද එක දිගට ඒ දුක් තමන්ගේ సంతාන වලින් නැగిලා යනවා ඒකින්ද මොකද කරන්නේ ඒක දරා ඒවා දරා ගන්න බැරි වෙනවා සමහර අය තමන්ගේ බොහොම ප්‍රිය කෙනෙක් තමන්ගෙන් වෙන් වුණා කියලා දිවිනසා ගන්න අවස්ථා තියෙනවා. ඒ දිවිනසා ගන්න පවා ඇතුලාන්තයෙන් එන දුක දරා ගන්න බැරි වෙනකොට. එහෙනම් මෙතන ලොකු ගැටුකාරී තත්වයක් තියෙන බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. අසරණ වෙන්නේ ඒ දුක් වෙනස් කරගන්න බැරි වෙනකොට. හැබැයි පින්නත් මේ අපි මේ කතා කරපු සිද්ධි ඔක්කොම ගත්තාම මම ඊට කලිනුත් කියලා තියෙනවා. මේ සිද්ධි ඔක්කොම ගත්තාම වැඩියෙන්ම ඒ ඔක්කොම දුක්වලට හේතු වෙලා තියෙන්නේ ඔය කියන බාහිර එක්කෙනා බයින එක නෙවෙයි බාහිර එක්කෙනාගේ බාහිර වැඩ නෙවෙයි වැඩනේ තමන්ගේ හිත තුළ තියෙන කැමැත්ත නැත්නම් තණ්හාව. එතකොට කැමැත්ත නම් තණ්හාව නම් දුකට හේතු වෙන්නේ එතන අපිට දුක නැති කරගන්න අපි සාමාන්‍ය ජීවිතේ කරන්නේ අර කිව්වා වගේ ඒ කැමති දේවල් Taman කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වටේට එකතු කරගන්න හදනවා. නමුත් ඒක කවදාකවත් ස්ථිර සාර්ථක වෙන ක්‍රමයක් නෙවෙයි. එහෙනම් නිවැරදිම හේතුව තමයි කැමැත්ත නැත්නම් තණ්හාව. එහෙනම් අපේ චිත්තසංතාන වල තියෙන මේ කැමැත්ත අයින් කරගත්තා නම් යම්කිසි කෙනෙකුට අන්න ඒ සංඥාවෙන් උන කැමැත්ත අයින් කරවුවොත් මේ දුක් නෑ නේද? තණ්හාව අයින් කරවුවොත් මේ දුක් නෑ නේද කියලා අපිට තේරෙනකොට තේරුණොත් පින්නත් නේ ඕනම දුකක් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර තමන්ගේ సంతාණයෙන් දරාගන්න බැරුව නැగిලා එන මහා දුක්ගොන්නට කරගන්න දෙයක් නැති කෙනාට වෙන දැන් කරගන්න දෙයක් හම්බෙනවා. ඒ කරගන්න දෙයක් හම්බෙන දැන් විසඳුමක් තියෙනවා. ඇයි මට මගේ දුක් නැති කරගන්න පුළුවන්. මට ඒවා කාගේවත් මත රඳා පැවතිලා නැහැ. අනිත් කෙනා මොන්නම જાති කළත් මොනම જાති කිව්වත් මේක මට කරන්න පුළුවන් කියලා Tamanට දැනෙනවා. ඒක Tamanට දැනෙනකොට මේක මගේ පැත්තෙන් විසඳ ගන්න පුළුවන් මගේ පැත්තෙන් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේ දුක් නැති කරගන්නවා කියන එක කරන්න පුළුවන් කියලා Tamanට දැනෙනවා. එහෙම දැනෙනකොට දැනෙන ලොකුම දේ තමයි මට එන මගේ මානසික දුක් මගේ තුලට එන මානසික දුක් සියල්ල මට නැති කරගන්න පුළුවන් කියලා දැනෙනකොට එහෙනම් තමයි ඒ එහෙනම් ප්‍රශ්නෙට විසඳුම් තියෙනවා. ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා නම් අසරණ නෑ පින්නත්. අපි බොහොම කැමති කෙනෙකුට අසනීපයක් හැදිලා. මේ අසනීප හැදිච්ච වෙලාවේ අපි බලනවා මේ මොකක්ද අසනීපය කියලා හොයාගෙන දොස්තර මහත්තයෙක් කිව්වොත්. හොයාගන්න බැරි බැරි නම් මේ අසනීපය මොකක්ද කියලා අපිට හරි ගැටලුවක් තියෙනවා මේ ලොකු අසරණකමක් තියෙන මොනවා වෙයිද දන්නේ නැහැ මොන වගේ භයානක දෙයක්ද දන්නේ නැහැ තාම හොයාගෙන නැහැ තාම හොයාගෙන නැහැ කියලා ලොකු ගැටලුවක් තියෙනවා මොකද්ද කියලා හොයාගන්න බැරි නම් ව්‍යසනයක් වෙයි කියලා. හැබැයි හොයාගත්ත කියලා දැනගත්ත ගමන් අපිට අදහසක් ඇති වෙනවා ලොකු සහනයක් දැන් ඉතින් හරි එක්කම එක වැඩි වෙන්නත් පුළුවන් නමුත් යම් ප්‍රමාණයකට හරි දැන් හොයාගත්තනේ දැන් ප්‍රතිකාර කරන්න පුළුවන් දැන් ලෙඩේ හොයාගත්තනේ කියලා සහනයක් තියෙනවා අන්න ඒ වගේ අසරණ වෙලා තියෙන සිතකට කිසි දෙයක් කර කියා ගන්න දෙයක් නැතුව Tamanට බොහෝ දුක් ඇවිල්ලා අසරණ වෙලා තියෙන සිතකට යම් කිසි විදිහකින් සහනයක් ඇති වෙනවා නේද? ඒවට විසඳුම් කියන තියෙනවා කියලා දැනුණොත් ඕනම මානසික දුකකට මානසික ඇති වෙන ඕනම දුකකට ඒ මොහොතේම ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරටම ඉවර කරන්න පුළුවන් කියන එක නෙවෙයි. ඒ මොහොතේම ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්කම පුළුවන්ම තියෙන ප්‍රතිකාර පද්ධතිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කළොත් එහෙම මේ සියලුම දුක් නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ දුක් නැති කර ගැනීමේ හැකියාව තියෙනවා නම් අර අසරණභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. Tamanට තියෙන අසරණභාවය අයින් වෙනකොට ඒ කියන්නේ අසරණකමක් නෑ මට මං අසරණ නෑ මට පිහිටක් තියෙනවා මට කරන්න දෙයක් තියෙනවා මට මම අසරණ වෙලා ඉන්න ඕනේ නෑ මගේ ප්‍රශ්නෙත් එක්ක කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න ඕනේ මං දන්නවා මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳගන්න මං දන්නවා මේ දුක් ඔක්කොම නැති කරගන්න අන්න ඒක අපිට දැනෙන්න ඕනේ අන්න ඒක දැනෙනකොට අපිට එතකොට තමයි තේරෙන්නේ අනේ මගේ බුදුරජාණන් වහන්සේ නිසාන්නේ මට මේ සියලු දේ ලැබිලා තියෙන්නේ කියලා ධර්මයෙන්නේ මේ සියලුම ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා Tamanට දැනෙනවා. එතකොට මේ සඳහා පාලමක් වෙන මහා සංඝරත්නයෙන් මට පිළිහිරට සරණට ඉන්න කියලා දැනෙනවා. අන්න ඒක දැනීමක්. ඒක ඒක තේරුම් ගැනීමක්. අපේ හිත ඇතුළට දැනෙන මාත්‍රයක දැනීමක් ඒක. අන්න ඒ දැනීම තමයි නිවැරදි සරණාගමනයක් බවට පත් වෙන්නේ. ඇයි? මට මොන දේ නැති වුණත් බුදුරජාන් වහන්සේගේ සරණ තියෙනවා. බුදුරජාන් වහන්සේගේ පිහිට දෙනවා සරණ පිහිට කියලා කියනකොට අපි හිතන්නේ මේ කොහේ හරි නම් බලාගෙන ඉඳලා පිහිට වෙනවා කියලා දෙවියෝ පිහිට වෙනවා වගේ අපිට හිතෙන්නේ බුදු මට බුදුහාමුදුරන්ගේ පිහිට තියෙනවා සරණ තියෙනවා පිහිට ලැබේවා සරණ ලැබේවා කිව්වට හරියන්නේ නැහැ. ඒ සරණාගමනය කියන්නේ ඒ වගේ මේ අදෘශ්‍යමානව මට අදෘශ්‍යමානව මට පිහිට වෙනවා කියන අදහස නන් නෙවෙයි. ඒක එහෙම තිබ්බොත් එහෙම ඒකෙන් අපිට විශාල ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ සරණ පිහිට කියලා කියන්නේ අදෘශ්‍යමානව පිහිට පිහිටවීමක් නෙවෙයි පින්නත් නේ. Tamange තුලින් Tamanට දැන මේකට මට විසඳුමක් ලබා දීලා තියෙනවා. මගේ හිතේ තියෙන සියලු දුක් නැති වෙන ආකාරයට මට විසඳුමක් ලබා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ ඔක්කොම නැති කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ සරණ ඒ පිහිට තමයි මට තියෙන්නේ කියලා මට දැනෙනවා නම් අන්න ඒ දැනනකොට අපි කියනවා සරණාගමනයක් ඇති වුණා කියලා සරණාගමනයක් ඇති වුණා කියලා ඒක බොහොම ප්‍රබල තත්ත්වයක්. ඉතින් එහෙම එහෙම සිතුවිලි අපිට තියෙනවද කියලා අපේ අපි කතාවක් විදිහට මේ සමාජය තුළ ඒ නිවැරදි සිතුවිලි ඇති කරවන්න ඕනේ. එතකොටයි බෞද්ධයෙක් වෙන්නේ. නැත්තම් සරණාගමනයක් නැති කෙනා බෞද්ධයෙක් නෙවෙයි. අනිත් එක තමයි මේකත් එක්කම කතා කළ යුතු බෞද්ධකම කියන එක කතා කරද්දී අපි කොටස් දෙකකට බෞද්ධයන්ව බෙදෙන ස්වරූපයක් තියෙනවා නාමික බෞද්ධ සහ බෞද්ධයන් කියලා. ඒතර නාමික බෞද්ධ කියන අර්ථ දැක්වීම කොතනකවත් නැහැ. ඒ කට්ටිය බෞද්ධ නෙවෙයි. ඇයි ඒ කට්ටිය බෞද්ධ නෙවෙන්නේ? ඒකට බෞද්ධකමක් නැති හින්දා. එහෙනම් අපි හොඳට බලන්න ඕන අපි බෞද්ධද? කොහොමද කෙනෙක් බෞද්ධ වෙන්නේ? කුලමල ගෝත්‍ර ආදී යන විදිහට උපතින් බෞද්ධ වීමක් ත්‍රිපිටකයේ අටුවාවේ ටීකාවේ කොහෙවත් නැහැ. බෞද්ධ විය යුතුව තියෙන්නේ කෙනෙක් බෞද්ධ වෙන්නේ සරණාගමනේ. සරණාගමනේ ඇති වෙන නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව පැහැදීමක්. පැහැදීම කියලා කියන්නේ හාමුදුරුවෝ දැක්කහම වඳින එක නැත්නම් බුදුහාමුදුරන්ගේ පිළිමයකට වඳින එක අනේ අම්මේ කියලා හැම හිතන එක නෙවෙයි පැහැදීම කියලා කියන්නේ. පැහැදීම කියන්නේ ಗುಣ දැන පැහැදෙන එක. ඒ ಗುಣ වලට කිට්ටු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මට හොඳට දැනෙන්න ඕනේ. මට සාපේක්ෂව මට යා හැකි මගේ ළඟ තියෙන මේ මාත්‍රයක්වත් මහා මේරු පර්වතය ළඟ තියෙන දූවිලි අංශුවක් තරම්වත් මට බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණත් එක්ක සම කරගන්න කිට්ටු කරගන්න බෑ නේද කියලා ඒ ඒ ಗುಣ කදම්බයත් එක්ක මහා ලොකු විශාල හැඟීමක් තමයි උපදින්න ඕනේ. ඒ වගේ මේ සියලුම ගැටලු වලට ඒහිපස්සික වූ ධර්මයක් තියෙනවා. හැම දෙයකටම හේතුව තියෙන, ඒකේ නැති කිරීම තියෙන, නැති කිරීමේ මාර්ගය තියෙන හැම ගැටලුවක්ම විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන ධර්මයක් අපිට තියෙනවා. ඒකේ කුසලයේ මොකද්ද? අකුසලයේ මොකද්ද? කුසල මූලයේ මොකද්ද? අකුසල මූලය මොකද්ද මේ වගේ හැම දෙයක්ම පැහැදිලිව තියෙන ධර්මයක් තියෙනවා අය කියලා අපිට පුළුවන් පින්නත් ඒ ධර්මය තුලින් ඒ ඒ ධර්මය තුලින් විසඳුම් හොයාගන්න තමන්ගේ හිත නිබඳව පෙළඹෙන ආකාරයට හිතපත් කරගන්න. එතකොටයි ඒ කෙනෙක් තුල සරණාගමනේ ඇති වෙන්නේ. එතකොට මේ ධර්මය මගේ ළඟට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට මේ දක්වා මගේ ළඟට මේ ධර්මය අරගෙන එන්න පාලමක් විදිහට නිබඳව নিরතුරුව මඟ පෙන්වන්නේ සහ පෙන්වේ මහා සංඝරත්නයයි කියලා ඒ සංඝ ගුණ සුපටිපන්න ආදී සංඝ ගුණ ගැන ලොකු හැඟීමක් තියෙනවා. ඉතින් ඒ හැඟීම අපි කෙනෙක් තුළ නැත්තම් ඒවා කියලා දීලා ඒ ගුණයන් කියලා දීලා ඒ හැඟීම ඇති කරවන්න ඕනේ. ඒ හැඟීම ඇති කරවන්න කරවපුවාම දරුවෙක් නම් තමන්ගේ දරුවා මොකද වෙන්නේ? සරණාගමනේ ඇති කරගන්නවා. ශාසනයේ ස්ථිරව උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒක කරේ නැත්තම් දරුවෝ බෞද්ධ නෙවෙයි. නේද? බොහෝ දරුවන් සකස් වෙන්නේ බෞද්ධකම නැතුව. එතකොට මේ රට ගත්තහමත් ඒත් එහෙමයි. බෞද්ධකම තියනවා නම් පින්වත්නි යම්කිසි කෙනෙක්ගේ ඒ අය බෞද්ධ ධර්මයෙන් විසඳුම් හොයනවා. අද අපේ රටේ ප්‍රාදේශීය තැන ඉඳලා ඉහළ තැන දක්වා නායක ඇත්තන් බෞද්ධ ධර්මය තුලින් විසඳුම් හොයන්නේ නැහැ. බෞද්ධ ධර්මය තුලින් මේ රටේ ඇති වෙලා තියෙන ව්‍යසනකාරී තත්වයන් වලට ඇත්තට මිනිසු තුල මෛත්‍රිය ඇති කරවවුවොත් මිනිසු තුල කරුණාව ඇති කරවවුවොත් ඒක ඇති කරවන්න පුළුවන්. එතර එහාට ඕනේ නැහැ. අදින්නාදානා විරමණය ඇති කරවවුවොත් ඒක ඒක අදින්නාදානා විරමණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හොරකම් කිරීමේ අකමැත්ත හිත කියන සිතුවිල්ල සොරකම් කිරීමෙන් වැළකීම කියන සිතුවිල්ල මනුෂ්‍ය సంతානවල ප්‍රබල කරන ක්‍රමවේද තියෙනවා ධර්මයේ තුල. එන්න ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරොත් වෙන්නත් මේ අඩුම තරමේ ඒ ඒ ඒ පුහුණු වීම සිද්ධ කරොත් එහෙම කෙනෙක් අතින් ඒ ඒ ඒ සිතුවිලි වර්ධනය කරොත් අපිට පුළුවන්කම තියෙනවා ඉතාම පැහැදිලිව මේ රට දියුණුවටපත් කරන්න අවශ්‍ය කරන සංකල්ප සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් ඒකින්දම අපි හොඳින් බලන්න ඕනේ මේ දේ කරන්නේ කවුද මේ දේ කරන්නේ මේ දේ කරන්න අදහසක් කෙනෙක් තුල ඇති වුණොත් ඒ ඇති වෙච්ච අය ඒ ඇති වෙද්දි මේක දැනුණොත් මේක දැනෙන්න නම් තමන් ධර්මය තුලට යන්න ඕනේ ධර්මය තුල තමන්ගේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ එහෙනම් එවැනි ප්‍රාදේශීය වශයෙන් පළාත් වශයෙන් රටේ වශයෙන් තීරණ ගැනීමේදී බෞද්ධ ධර්මය මූලික කර ගන්නවා නම් මානස සකස් කරලා වැරදි අඩු කරන ක්‍රමවේද. ඒකට කියනවා ආධ්‍යාත්මික වර්ධනයක්. ආධ්‍යාත්මික වර්ධනයක් සිද්ධ කරලා මේවා සිද්ධ කරන ක්‍රමවේද භාවිතයට ගත යුතුව තියෙනවා. බෞද්ධ ඇත්තෝ නම් ඒකින්ද අපි පැහැදිලිව මේ සමාජයේ බෞද්ධ ඇත්තන් මූලික විය යුතුව තියෙන්නේ ඒකයි හැම තැනකම බෞද්ධ ධර්මය මූලික කරගත යුතුව තියෙන්නේ ඒක තවත් මේ එක කොටාසයක් වැඩිපුර බෞද්ධ කොටාසයක් මේක ජයග්‍රහණය කරවන්න ඕනේ මේක මේ අපි තමයි ලොකු අය අන්න අය ඔක්කොම හිරිහැර කරා වුණාට කමක් නැහැ අපි විතරක් මේක ඉන්න ඕනේ කියලා එහෙම ආගම්වාදයකට නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තමයි අනිත් සියලුම සංස්කෘතීන් වලට සියලුම ආගම් වලට රැකවරණයක් තියෙන්නේ ඒ මොකද එතන තියෙන සමානාත්මතාවයේ හැඟීම වර්ධනය කරගන්න හිංසනය පිටු දකින හැම නිමේෂයකම නිවැරදිව කටයුතු කරන්න පුළුවන් තත්යකට පත් වෙනපත් වෙන අනිත් හැම කෙනෙක් එක්කම යහපත් ජීවිතයක් ගත කරන වැඩපිළිවෙලක් සකස් කරන යම් කිසි වැඩපිළිවෙලක් තියෙන ඉතා ප්‍රබල මානසිකත්වයක් තියෙන මූලධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒකින්ද ඒ ධර්මය තුලින් ඒ ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපි නිබඳව নিরතුරුවම ආරම්භ කරන්න ඒ කතිකාවක් ඇති කරන්න ඕන සමාජය තුළ. ඉතින් ඒකින්ද මේක හැම නිමේෂයකම හැම වෙලාවකම අපේ තුළ ඇති විය යුතු තත්වයක්. ඊළඟට ඒත් එක්කම මේත් එක්ක තියෙන ඊළඟ විසඳුම තමයි මේ අධ්‍යාත්මික ශක්තිය අත්විඳින කෙනෙකුට අපි නිබඳව කියන මේ ඇතුලාන්තයෙන් උපදින ප්‍රීතිය ඒක තමයි මිනිස්සුන්ව නැවත වැරදි වලට නොපෙළඹවන මහ බලවේගයක් ඒක. මේක එක තැනකින් ආරම්භ කරන්න ඉතින් මේ කතාව තියෙන්න ඕන හැමතැනම හැම කෙනෙක්ම සැප විඳින්න කියලා නොයේකුත් පංචකාම සම්පත්තියට අදාළව නොයේකුත් දේවල් ඒකරාශී කරගන්නවා. ඒ ඒක රාශී කරගන්න දේවල් වලින් ඒ අයම හරියට අර බූමරංගේ වගේ අනිත් පැත්තට කැරකිලා ඇවිල්ලා තමන්ටම ප්‍රහාරය දෙනවා. තමන් සතුටු වෙන්න කියලා බොහෝ සතුටු වෙන්න කියලා එකතු කරගන්න යමක් තියෙනවා නම් අනේ හොඳයි මටමම හම්බෙච්ච දේ මං වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච දේ මට විතරක් තියෙන දේ කියලා යමක් ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ තුල යම් උපාදානයක් ඇති කරගෙන තියනවාද යම්කිසි කෙනෙක් වෙනවත් නේ අන්න ඒ කෙනා විශාල අපහසුතාවයකටපත් වෙනවා ජීවිතේ ඒ දේ හින්දාම. ඒ කියන්නේ ලොකු දුකකටපත් වෙනවා. නිබ්බාන්දව දුකකටපත් වෙලා ඉඳ සිද්ධ වෙන තත්වයකට එනවා. ඒ එන්නේ අර දේවල් වේගෙන් වෙනස් වෙනසකටපත් වෙන හින්දා. ඉතින් එහෙමනම් අන්න ඒ ඒ වෙනස අත්දකින්න ඕනේ මේ ඊට වැඩිය කොච්චර ලොකු ප්‍රීතිමත් ස්වභාවයක් තියෙනවද කියලා ඒ පංචකාම සම්පත්තියෙන් ලබන දෙයට වැඩිය යම් කිසි කෙනෙක් ඒවා පංචශීලය ආරක්ෂා කරමින් තමන්ගේ ගුණධර්ම පුරමින් යම් කිසි කාලයක් අඩුම ගානේ දවස් 10ක් 15ක්වත් අකණ්ඩව ඒ තියෙන තමන්ගේ අතින් කරන වැරදි අයින් කරලා දාලා ඒ ඒ සීලයේ ගුණයේ රැකිලා සතියක් දෙකක් කටයුතු කරනකොට පින්නත් නේ ඔය කියන අතුලාන්ත ප්‍රීතිය අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට අපි කියනවා අධ්‍යාත්මික බලවේගයක් සකස් වෙනවා කියලා එතනත් අතුල. ඒක ටික ටික වෙන දෙයක්. හැබැයි මේ බලවේගයේ තියෙන වටිනාකම තමයි තමන්ගේ පැත්තෙන් වැරදි කරන්ඩ ඊට පස්සේ ඒ ප්‍රීතිය ඒ සතුට තමන්ගේ පැත්තෙන් වැරද්දක් කරන්න ඉඩ තියන්නේ නැහැ. තමන්ගේම සිත ඒ වැරදි නවත් කන්ද පෙළඹෙන්න පටන් ගන්නවා. මොකද අර ආධ්‍යාත්මිකව සකස් වෙන ප්‍රීතිය භුක්තිවිඳ හිත නිබඳව පින්නත්නි අනිත් අයට වගේ නෙවෙයි. ඒ භුක්තිවිඳ හිත නිබඳව ඒ ප්‍රීතියම ඒ සතුටම ඉල්ලනවා. ඒතර ඒ සතුටම ඒ ප්‍රීතියම යම් සිතක් ඉල්ලනවා නම් එයා වැරදි කරන්න සූදානමක් නැහැ. ඉතින් ඉඩ දෙන්නේ නැහැ. මේක ඔන්න ඔය ප්‍රීතිය ඔන්න ඔය සතුට භුක්ති විඳ ගන්න එක සැරයක් අපේ හිතට අපි මේ ජීවිත කාලේ ඉඩ ලබා දුන්නා නම් මේක බොහොම ප්‍රාථමික වශයෙන් තියෙන ධර්මයක්. නමුත් ඒක උසස් තැනකට ලං වෙන්න හේතු වෙන ඉතා විශාල ධර්මතාවයක්. තමන්ගේ තුලින් මේ සතුට තමන් එක සැරයක් අත්විඳලා හරියට නොකාපු කෑමක් සතෙකුට දුන්නොත් එතනින් පස්සේ කෑම ඉල්ලනවා වගේ අපි මේ කලින් නොලබපු සතුටක් අපේ චිත්තසංතානය තුළ උපදවා ගත්තොත් එක ටික දවසක් සිල් රැකලා ಗುಣ පුරලා ඒ ඇති කරගන්නා වූ සතුට ඒ තැනත්තාට අනිවාර්යයෙන්ම ඊළඟ කරදරකාරී තත්වයන් වලදී එයාට බාහිර කරදර කරදර නෙවෙයි ඒක තමන්ගේ අභ්‍යන්තරයෙන් උපදින සතුට තියෙනවා ඊළඟට ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද වගේ දේවල් වලට හිත යනකොට හිත ප්‍රබලව ගිහිල්ලා ඒ පැත්තට ඇදිලා යන්න යනකොට අපේ සිතම ප්‍රතිරෝධයක් කියලා කරනවා නෑ නෑ අර සතුට නැති වෙනවා ඒකද ඒ සතුට නැති කරගන්න එපා හොරකම් නම් මාත්‍යයක්වත් කරන්න එපා සන්තෝෂයෙන් ගෙද සන්තෝෂයෙන් පාරේ වැටලා හිඟා කකා අනුන්ගේ දේ හොරකම් කරන්නේ නැතුව ජීවත් වීම හොරකම් කරලා පසුතැවිලි වෙවි පස්සේ විපාක විඳින්න ජීවත් වෙනට වැඩිය වටිනවා කායෙන් හරි අතපාරයමක් ඉල්ලගෙන ජීවත් වෙන එක වටිනවා කියන තැනට එනතුරු ඒ චිත්තසංතාන ඊටාම නිවැරදි ක්‍රියාකාරීත්වයකට යනවා ඉතින් ඒකින්ද එහෙම හිත සකස්කරනද මේ මඟ පෙන්වීම කරලා එහෙම හිත සකස්කරනද අපිට පුළුවන්කම තියෙන ඒක තමයි සමාජයේ ඇති වෙන්න ඕන කතාව. සමාජය තුළ නිවැරදි ධර්ම කතිකාවතක් ඇදෙන්න ඕනේ. අපි ලෝකයේ සතුට කියලා කියන්නේ අපි මේ පංචකාම සම්පත්තියෙන් ලබන සතුට නෙවෙයි. ඊට එහා ගිය ඊට වඩා බොහෝම ඉහළ තත්ත්වයක තියෙන මේ සතුට නිරෝධ වෙලා වෙනත් ඊට එහා ගිය සතුටක් උපදවා ගන්න පුළුවන් ය කියලා. ඉතින් ඒකින්ද හැම වෙලෙම මේ අකුසලය පිළිබඳව ඒක සම්පූර්ණ නැති කිරීමක් තියනවාය සම්පූර්ණයෙන්ම අයින් කිරීමක් ඉවත් කිරීමක් තියනවාය කියන එක අපිට හොඳට අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා මේ කියන විදිහට මේ ක්‍රියා පිළිවෙතෙහි යෙදෙනොත් තමයි මේ සතර උපද්දවන්න පුළුවන්. ඒ සතුට ඉපදුනාද යම්කිසි කෙනෙක්ගේ సంతානය තුළ ඊට පස්සේ ඒ සතුට තමයි ඉල්ලන්නේ හැම වෙලේම. ඉතින් මේ වගේ අපිට මේ ධර්මයේ තුල තියෙන දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ අධ්‍යාත්මික ශක්තියක් වර්ධනය කරගන්න හැකින්නත් නේ ඒකරාශී වෙලා නැත්නම් තනිවම හෝ තමන්ගේ ඒ අධ්‍යාත්මික ශක්තිය තමන්ගේ තුලින් උපදින ඒ ප්‍රීතිය මුල් කරගෙන තමන්ගේ ගුණය සහ සීලය අපේට තියාගෙන යම් කිසි කෙනෙක් සත්‍යක්‍රියාවක් කරොත් අපි දන්නවා මේ සමාජය තුළ නොයෙකුත් සත්‍යක්‍රියාවන් සිදු කරන නමුත් ඒ ප්‍රතිඵල ඒ තරම්ම දුරට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති හේතුව සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මේ සත්‍යක්‍රියාව කරන්න පටන් ගන්නෙම හොර මොකක් හරි හැංගීම හිතේ තියාගෙන නම් වෙනත් වෙනත් වැඩපිළිවෙලක් සඳහා නම් ඊළඟට සීලේ ගුණය නැතුව නම් එතකොට මේ සත්‍යක්‍රියාවේ තියෙන ප්‍රබලත්වය අඩුයි. එහෙනම් සත්‍යක්‍රියාවක් වුණත් සිද්ධ කරන්න පුළුවන් වෙන මම කලින් කිව්වා වගේ බෝධි පූජාවක් වැනි දෙයක් වුණත් සත්‍යක්‍රියාවත් වත් කරගන්න පුළුවන්කම තියෙන්නේ Taman ඇත්තටම සත්‍යවාදීව ඒ කටයුතු වල යෙදලා හිටියොත් විතරයි. ඒකද මෙවැනි ಗುಣ පුරන අය පංචශීලයේ එහෙම ආරක්ෂා වෙනකොට ගුණවන්ත වෙනකොට ඒ ඇයට ඒ සත්‍යක්‍රියාවේ බලමහිම තියෙනවා. ඉතින් එවැනි පිරිස් එකතු වෙලා යම් කිසි විදිහකට එවැනි පිරිස් එකතු වෙලා එකවර යම් කිසි සත්‍යක්‍රියාවක් සිදු කරනවා නම් ඒක බොහොම බලවන්ත දෙයක් වෙනවා. අනිත් එක තමයි මේ පංචශීලය ආදී ආරක්ෂා කරනකොට දෙවියන්ගෙන් පවා පිහිට ආරක්ෂාව ලැබෙන අපි දැනගන්න ඕනේ දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගන්න ක්‍රමය. ඒ සඳහා මේ නොයෙකුත් ආකාරයේ දොළපිදේනි නෙවෙයි අවශ්‍ය වෙන්නේ පින් දෙන්නයි ඕනේ. පින් දෙන්න නම් බොහෝ පින් රැස් වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා පංචශීලය ආදී රැකෙන කෙනෙක් තුල සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය පින් දැස් වෙනවා කියලා ධර්මයේ තුල අපි දන්නවා කූටදත්ත බ්‍රාහමණයාගේ බුදුරජාණන් වහන්සේ විමසපු වෙලාවේ ඒක සඳහන් කරා සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය සරණාගමණය තුල නිවැරදි සරණාගමණය තුල පින් දැස් වෙනවා ඊටත් වැඩිය පංචශීල ප්‍රතිපදාව තුළ පින් දැස් වෙනවා ඊටත් වැඩිය යම්කිසි කෙනෙක් මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක ඒ කියන්නේ නිවැරදිම අපි කතා කරලා තියෙනවා ගැන සීමා ඛණ්ඩණය වෙච්ච මල් සුවඳක් ආග්‍රහණය කරපු මොහොතක මෛත්‍රිය වඩනවා නම් අන්න ඒ තනත්තාට ඊටතරියානි සංසයක් තියෙනවා කියලා විදර්ශනාව ඊටත් එහෙන් තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ විදිහට තමන්ගේ සීලවන්තකම ගුණවන්තකම ආරක්ෂා කරගෙන කටයුතු කරනවා නම් බොහෝ අභ්‍යන්තර ප්‍රීතිය උපදවාගෙන තියෙනවා නම් ඒත් එක්ක දෙවියන්ට පින් දුන්නොත් එහෙම ඒ දෙවියෝ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් ආරක්ෂා කරගන්නවා වගේ ඒ තැනත්තාව ආරක්ෂා කරන බව පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපේ රටේ බොහෝ පින්වන්තයෝ බිහි කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මව්වරු නිවසට වෙලා බොහෝ පින් කරන්න ඕනේ. ඒ බොහෝ පින් කරන මව්වරු හරියට නිකන් විහාර මහදේවි වගේ. බොහෝ පින් කරන සීලවන්තකම් ගුණවන්තකම් ඇති කරන ඇති කරගෙන කටයුතු කරන පියවරු පැහැදිලිව කාවන්තිස්ස රජුරු වගේ. ඉතින් ඒ වගේ හැම පැත්තෙම ආදර්ශය සපයන මව්වරු පියවරු අපි හැමදාම මේ කතාව කියනවා. මේ ධර්මයේ ඇහෙන මානෙක ඉන්න අය කල්පනා කරන්න ඕනේ මට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කුමාරයෙක් හදලා දෙන්න ඕනේ මම. නැත්නම් මගේ උකුලේ රැඳෙන කුමාරයා නැත්නම් කුමාරිය දක්ෂයෙක් කරන්න ඕනේ, නිර්වෘල් කෙනෙක් කරන්න ඕනේ, නිවැරදි හඳුනා ගන්න කෙනෙක් කරන්න ඕනේ, පෞරුෂයක් සංවර්ධනය වෙලා තියෙන්න ඕනේ. එයා තමයි මේ රටේ අනාගතය බාර ගන්න ඉන්නේ. එහෙනම් දුටු ගැමුණු රජුරෝ වගේ කෙනෙක් දුටු ගැමුණු රජුරෝ වගේ අය බිහි වෙන්නේ අම්මයි තාත්තයි අර විදිහට හැසිරෙනවා නම්. ඉතින් එහෙමනම් අපේ අපේ පරම යුතුයකම මම බරක් වෙලා ඉපදිච්ච මේ රට මාව මේ රටට බරක්. ඇයි? මේ රටේ මේ මව්බිම කියන මහ පොළොව මාව පෝෂණය කරන්න ඕනේ. එයා වී හදලා දෙන්න ඕනේ. එයා එයා කෑම හදලා දෙන්න ඕනේ. මේ මේ මහ පොළොවේ සාරය පළතුරු විදිහට, එළවලු විදිහට, ධාන්‍ය විදිහට මේ මහ පොළොවේ සාරය තමයි එන්නේ. ඒ සාරයෙන් තමයි අපි මේ ශරීරය හැදලා තියෙන්නේ. එතකොට හරියට නිකන් මාතෘ භූමිය කියලා කියන්නේ අපිට කිරි දුන්න අම්මා වගේ. අපිට දැනටත් අපිව පෝෂණය කරන මව් වගේ තමයි මාතෘ භූමිය ගැන හිතන්න ඕනේ. එතකොට මේ රටේ යහපත සඳහා මට මොකද්ද කරන්න පුළුවන්? ගිනිගෙන දැවෙනවා වාගේ දැවෙමින් තියෙන මේ මේ මෑත කාලීනව ඊ타මත්ම නරක ආදර්ශයන් සපයන පිරිස් ගිහි වෙලා ඉන්න ගිනිගෙන දැවෙනවා වගේ තියෙන මේ රට තුල තත්වාකාරයෙන් නියමාකාරය දැක තමන්ගේ මානසිකාරයෙන් ඒ බව තේරුම් අරගෙන ජීවිතය සකස් කරගෙන මං අඩුම ගානේ මගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ නිවැරදිව තමන්ගේ ජීවිතය සකස් කරගෙන ජීවත් වෙනවා කියලා ලොකු අදිෂ්ඨානයක් අරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ තමන්ගේ ජීවිත කාලේ. ඉතින් ඒකින්ද එහෙම තත්වයක් උදා කරගන්න එතකොට ඒ ඒ නිවැරදි බව යම් කිසි කෙනෙක් මත් වතුර ටිකක් වක් කරනවා නම් කෝප් එකට දැනෙන්න ඕනේ තැනත්තට හොඳට මම මේ මගේ රට ජාතිය විනාශ කරන්නේ කියලා. ඒ සංකල්පය සංවර්ධනය කරගන්න ඕනේ. රට ජාතියෙහි අභිවෘද්ධිය නැත්තම් මේ ලංකාව කියන රටේ අභිවෘද්ධිය ඇතිකරන්න වර්ධනය වෙන්න ඕන තමන්ගේ මානසිකත්වය. තමන් තනියම ඉතා ශක්තිමත් නිවැරදිව කටයුතු කරන හැම වාරයකම දියුණු වෙන්නේ රට. දියුණු වෙන්නේ රට කියලා කියන්නේ ඒක කොච්චර එහාට යනවද කියනවනම් අම්මෙක් තාත්තෙක් නිවැරදිව ජීවත් වෙනවා. එක ස්වාමියෙක් නිවැරදිව ජීවත් වෙන්න පටන් ගත්තොත් ස්වාමි දියණියට ඒක ලොකු ආදර්ශයක් වෙලා එයත් ඒ වැඩේ පටන් ගන්නවා. එතකොට ඒ එහෙම වෙනකොට ඒ දෙන්න විතරක් නෙවෙයි ඒ පවුලයාත් ඒක පටන් ගන්නවා. ඒ පවුලේ අය බොහෝම සන්තෝෂෙන් ජීවත් වෙන පවුලක් බවට පත් වෙනවා. එතකොට ඒ පවුලේ අය විතරක් නෙවෙයි ඒ පවුලේ අය ආශ්‍රය කරන අනිත් අය නිබඳව ඇවිල්ලා ස්වාමි දියණිවරු ස්වාමි දියණිවරුත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන කතා බහ කරමින් අදහස්ව මාරු කරගන්නකොට නිවැරදි අදහස් යන්නේ එහාට මෙහාට. එතකොට ඒ වගේ සන්තෝෂයෙන් ඉන්න පවුලක් දැක්කහම සීලවන්තකම් ගුණවන්තකම් හින්දා අනිත් අයත් කල්පනා කරනවානේ අපිත් මෙහෙම වෙන්න ඕනේ කියලා පවුල් වශයෙන් සකස් වෙනවා. ගම් වශයෙන් සකස් වෙනවා. ඒ වගේ ඉතාම નિවරදිව තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට ඒත් එක්කම රට નિවරදි කරන්න තමන්ට ලොකු දායකත්වයක් සපයා දෙන්න පුළුවන්කමක් තියෙනවා තමන් નિවරදි වීමෙන්. අපි හැමදාම කියන්නේ එකයි Taman නිවැරදි වෙන්න Taman නිවැරදි වෙන්න ඒක මේ අතුලාන්තය නිරෝධය කරලා නැත්නම් අකුසල් නිරෝධ කරලා පවා සම්පූර්ණයෙන් නිවැරදි වෙන්න පුළුවන් තත්වයක් තියෙන උතුම් බුදුරජාන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතවලට එකතු වෙලා තියෙද්දී මම මේක පාවිච්චි කරේ නැත්නම් භාවිතා කරේ නැත්නම් අපරාධයක් සසර ජීවිතයේ වෙන්න තියෙන ලොකු ව්‍යසනයන් අයින් කරගන්න පවා බැරි වෙනවා මේ වෙලාවේ මේක හරියට භාවිතා කරගත්තේ නැත්තම්. ඒකින්ද එක්ස වාරක් දෙවරක් නෙවෙයි දසදහස් වාරයක් හිතලා තමන්ගේ යහපත ගැනත් හිතලා අනුන්ගේ යහපත ගැනත් හිතලා දෙපාර්ශ්වයේම යහපත ගැන හිතලා තමන් නිවැරදි වෙන්න ඕනේ. ඒකට තමන් තුළ ලොකු ශක්තියක් උපදවා ගන්න මම නිවැරදි වෙනවාමයි. වැරදෙන වැරදෙන හැම වාරයකම නැවත නැවත නැවත නැවත සමාදම් වෙවි සමාදම් වෙවි සමාදම් වෙවි මේ නිවැරදි භාවය වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන தත්ත්වය අපේ ජීවිතයේ සමාජයේ මේක තමයි ඇතිවිය යුතු කතිකාවත බෞද්ධ කතිකාවතක් තමයි ඇති වෙන්න ඕනේ. එතකොට තමයි සියලු දෙනා එක රාශිය වෙලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ කතිකාවතක් ඇති කිරීමේ වගකීම හැම වෙලෙම තියෙන බෞද්ධයන්ට බෞද්ධත්ව කියලා කියන්නේ මේ රටේ මිනිසුන්ට මඟ පෙන්වන ආගමක්. එතකොට සිංහල බෞද්ධයා කියලා කියන්නේ මඟ පෙන්වන જાතියක්. අන්‍ය උපසංස්කෘතීන් වලට මඟ පෙන්වමින් ඒ කට්ටිය નિවැරදිව පෙළගස්සගෙන ඉදිරියට යන වැඩිහිටි જાතියක් තමයි සිංහල ජාතිය කියන්නේ නැත්නම් බෞද්ධ ධර්මය කියලා ආගම කියලා කියන්නේ. එහෙනම් එහෙම වැඩිහිටි චරිතයක්ද අපිට තියෙන්නේ. එහෙම වැඩිහිටි චරිත ලක්ෂණද අපිට තියෙන්නේ කියලා බලන්න ඒ වාගේ අඩුපාඩු වෙනකොට අන් අයට මඟ පෙන්වන වැඩිහිටි පිරිස විදිහට අපේ අඩුපාඩු අපේ බාලකම් ඇති වෙනවා ඇති වුණොත් එහෙම අන්‍ය සංස්කෘතින් වල අයගෙන් අපිට බොහෝ දොස් පරස් නගන්න හේතු වෙනවා එයාලගේ ඒ අපේ ඒ ක්‍රියාකාරකම් ඒකින්ද ඊ타මත්ම ලොකු අවධානයක් යොමු කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් තමනුත් නිවැරදි වෙලා රටත් නිවැරදි කරගෙන අවසානයේදී සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. අද දවසේ මේ ධර්ම දේශනාව තමගේ නිවසට අරගෙන එන්න කටයුතු සිදු කරලා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ සාකච්ඡාවෙන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසයි. ඉතින් ඒ සියලු දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.